තිබුණා. සාහිත්‍ය සිනමාව වේදිකාව හා ලලිත කලාවන් පිළිබඳ සංකථනය රසායනය ඉදිරිපත් කරන්නේ රොහුණ දිශ සාන්තයට ගුවන්විදුලියේ තරලගේ සංගීත නිර්මාණ කරන්නේ නිමස් නිර්මාණය ඉඩකඩ හිමි. ඉන්පසුව යලිත් ප්‍රතාවක් 1964 වර්ෂයේදී ගුවන්විදුලි බලධාරීන් ඉතාමත්ම ආයාසයක් දරා සුනිසාන්තයන් නැවත ගුවන්විදුලියට සඳවාගෙන මේ අවස්ථාවේදී සුනිසාන්තයන් ගුවන්විදුලියට එක්වුණත් බොහෝ විට සංගීත නිර්මාණ කටයුතු වලින් ස්තුතිය දායකත්වය ඇසීමට වැඩි විචයක් දැක්වූ අපට දායනය සඳහා සහායකයකින් ස්තුතිය කරනවා. විශේෂයෙන් නාලිනී රණසිංහ අයිබෝ දිනිස් වැනි කලාශීලීන්ගේ දායකත්වය ඔහු අනුරාධ සංස්කෘතිය දායකත්වය මధుර මధుර අනේ ඔහු ඉදිරිපත් කළ ඉස්සරහ සහනතරී ඉතාමත්ම රමණීය ගීත කීපයක් සුනිසාන්තයන් ගුවන් විදුලියට යලි පැමිණි දෙවනි වකවානුවේ නිර්මාණය කළා. ශාස්ත්‍රීය නිර්මාණවලදී අයිබෝඩෙනි සුනසාන්තයන්ගේ නිර්මාණ දෙක දක්වමින් සොකී ගායන කුසලතා ඉතා මැනවින් විදහා දැක්වා. දැන් ඔබ මේ සම්බන්ධයෙන් ඒ දෙවනි වකවානුවේ සුනසාන්තයන්ගේ ගායන ජීවිතේ සංගීත ජීවිතේ සුවන්වදලියේ දෙවනි වකවානුව නිර්මාණය වූ ඉතා ප්‍රශස්ත ගණයේ ගීතයක්. Thank you. වලාද බසායයි කුන්තඳ කුන්තඳ කුන්තඳ නිබඳ සිනා කිරි උතුරයි මිහි මත මිහි මත මිහි මත නැවම ඉරස් නැග නැවීමත් සුවඳ මාලා ගබ පායයි පුන්සඳ නිපන්ද සිනා කිරි උතුරයි මිහි මත ලොව මැගිරෙත් වැද නැරි මස් වෙත විශ්ව වේලා තුරු ඵල මැන ඵල මැන ගලන නදිය හිරවි ගල් පරවල පරවල පරවල කියන හඳට විසුමිත වී යන කල යන කල යන කල ගලන නදිය ඉරමි කර පරවන පරවන දිනෙන අන්තේ විස්මිත වී අනකල අනකල රසය පදෙහි දුරු රසවත් පද ලෙස පද ලෙස කුල් ගදම් පරිවිහිදී ගුවනට දෙවලා ගබ පායයි කුල් සඳ කුල් සඳ විපද සිනා කිවි උතුරයි මී මත මී මත නොමෙහි වෙන්නද නේවි මත් මෙත මත් මෙත විත්ම වෙලා මාර බල මන බල මන බල මන දියයි රවි කල් පරවල පරවල දිනෙන හඳට විවිත වී යන කල යන කල රසය හදේ දැනු රසවත් අදලෙත අදලෙත කදම තරවිනි වේයි භුවනත භුවනත කදම තරවිනි වේයි භුවනත භුවනත කදම තරවිනි වේයි භුවනත WB මස්ලොළුව සීඩ් එස් කුල පියස දැනේ ලංකාවේ සංගීත ශාස්ත්‍රයේ විශේෂම ජන සංගීතය පිළිබඳ පරිශන සිදු කළ සංගීතවේදී අයිවර් ඩෙනිස්ගේ කටහඬ සොකීය සංගීත නිර්මාණ සහ පරිශන කටයුතු සඳහා වගේම සංගීත ප්‍රතිනිර්මාණයේදී උපයෝග කරගත් අසේම 1970 දශකයේදී මුල් භාගයේ අයුදෙන්ස්ගේ කටහඬ ආචාර්ය ප්‍රේමසිරියන් දාස ප්‍රථම වතාවට සුඛීය නිර්මාණයකට එක් කරගන්නවා හේමදාසයන් සමගින් ගුවන්විදුලි තරලදී නව ආකෘතික අත්හදා බැලීම සඳහා දායක වන අයිගොඩියන්සන් තවත් නොමෙකෙන පියකටහනක් ඔහුගේ සිනමා ගායනා දිවියේ කලකුණුකමේට සමත් වෙනවා ආචාර්ය ධර්මසේන සතරාජා අධ්‍යක්ෂණය බමුරු ඇවිත් චිත්‍රපටය සඳහා ආචාර්ය ප්‍රේමසිරි කේමදාස චතුය සංගීතයට ගායනා කළ උතුම්ද රාජින වෙනවා එකකකින් සිනමා නිර්මාණයක සමුදයාර්ථය සංගීත ශිල්පියෙකු නාද මාධ්‍යයෙන් ප්‍රකාශ කිරීම ප්‍රතිනිර්මාණය කිරීමේ වැදගත් අවස්ථාවක් ලෙස ආචාර්ය ප්‍රේමසිරි කේමදාස මේ බහුවෙත් සිනමා කෘතියට සම්පාදනය කළ සංගීතය සම්පූර්ණ කරනවා එවැගේම උතුම්බරන්නේ හැම ගීතයේ දක්කන සමස් චිත්‍රපටයේ චරිත වසුගුණ සහ අවස්ථා ඔස්සේ දිගහැරෙන හේතුවාදයේ අකුල් වාදයක් වෙන සංකේත අර්ථ සමුදාය මේ ගීතයේ ගැඹුර. ඒ වගේම මේ ගීතය සාමාන්‍ය චිත්‍රපට ගීතයට වඩා දිගු ගාවන කාලයක මිශ්‍රයි. ඒ වගේම සාම්ප්‍රදායික සිනමා ගීතයක හෝ ගුවන්විදුලි ගීතයක තිබෙන ආකෘතික ලක්ෂණය මේ ගීතයේ දකින්නේ. සංගීතමය ඔපෙරාවක වෙනත් සංගීත ප්‍රකරණවල තියෙන අංග ලක්ෂණ රාශියක් ඒක රාශිය වූ ප්‍රථම සිනමා ගීතයේ ලෙස මේ හඳුන්වීම වරදක්. විශේෂයෙන් සංගීතඥයා අරමුණු කළ සංගීතනාද ප්‍රකාශනයේ වඩා තීව්‍ර වන්නේ තීව්‍ර වීමහිලා අයිව දෙනසුන්ගේ ගායන ප්‍රබුෂය මේ ගීතයේදී කොතරම් දක්ෂ ලෙස උපයෝගී කරගෙන ඇත්තේ යන බත මේ ගීතයට සවන් දෙනකොට පැහැදිලි වෙයි. දහසක් සම්මස්සට දිනා කඳුරු වැඩි වැහැලා ඉනිගෙන ඉනිගෙන රත් වුණු දවසක් දැනෙන එක හැන්දෑව දැනෙන එක හැන්දෑව ඇඟෙන එක මොහොතක දිව ඇඟෙන එක මොහොතක පුදුමලා දිනනවා ඉර අඳුරට ඇඟෙනවා එක හුස්මට මුළු ලෝකෙම වසා ගන්න අලුවර දුම එක හුස්මට මුළු ලෝකෙම වසා ගන්න ඉනිදිය ලෝදිය වැඩේ සිනා මඟ වගුරනවා Thank you. මොහොතෙම එක හුස්මක උපදිනවා ගිනි රස්නය සීතල අඳුනා රත්කුණු හිරුපා යන්නට මහමුදම ගොඩට ගලා මහමුදම ගොඩට ගලා රත්කුණු හිරුපා යන්නට රත්කුණු හිරුපා යන්නට මහා මොහොතක් විය මානුරන දෙවිය උදුම් that I ආචාර්ය ප්‍රේමසිරි කුමාරයන් පසු කාලයේ බොහෝ අවස්ථාවලදී අයිබු දිනසුන්ගේ හඬ සොපිය සංගීත ප්‍රකාශනයේ අර්ථෝද්දීපනය සඳහා මහල්ත කළා. මේ මොහොතේ මගේ මතයට නැගෙනවා. තරුණ සිනමා අධ්‍යක්ෂකවරු ලෙස ධර්මසිරි වන්දනායක අධ්‍යක්ෂණය කළ හංසරිලක් චිත්‍රපටයේ එක් අවස්ථාවක සිදුවන මේ චරිතාතරයේ සිදුවන මානසික කම්පනයේ ගැටුම ඉතාමත්ම තීව්‍ර ලෙස ප්‍රකාශනය කිරීමට රංගනයේ සංගීතය আদি සියලුම දේවල් වලට ඉතාමත්ම යෝග්‍ය ලෙස නිස්කර්මයක් ලෙස අයවදෙනිස් ගායනා කළ එක්තරා ගීතයක්. මේ ගීතය සිනමාපටයේ එක්තරා විදිහකට ආසතිය තීව්‍ර මට්ටමකට ප්‍රකාශ කිරීමට සංගීතඥයෙකු නිස් කතාන භාවිත කළ ඉතා දුර්ලභ අවස්ථාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. එවන් සංගීත ප්‍රකාශනයේද ගායනා පරාසයේ පුරුල් බව විශේෂයෙන්ම මිනිස් කටහඬකින් සිදුකල හැකි ගායකත්වය සොබඳ දෙයන්න අපට හඳුනා ගන්න වෙන්නේ අයවදන්සේගේ ගායනා පෞරුෂයේ ඇති ඒ අභිහිත පිරිපුන් භාවය නිසා. පසුගිය රසාංජලි වැඩසටහනේ මෙවර රසාංජලි වැඩසටහන අපි ඔබේ ශ්‍රවණය සඳහා වින්දනය සඳහා අයව දෙනිස් නැමැති අය අසහාය සංගීත ශිල්පය ගායකයා ලාංකික ශ්‍රාවක ප්‍රජාවගේ ඉන්දන උදෙසා නිර්මාණය කළ නිර්මාණවල පැවති අපූර්ව සමස්කාරය පුළුල් පරාසය පිළිබඳ සාකච්ඡා කළා. ලංකාවේ සංගීත ශිල්පීන් ප්‍රතිකුත් නිර්මාණය වන ඓතිහාසික ගමන් මඟට එක් එක් ප්‍රවණතා අනුගමනය කරමින් එහෙත් ස්වකීය මූලික අනන්‍යතාව රැකගනිමින් පුළුල් පරාසයක ගායනය නැමැති ප්‍රකාශනය මෙතරම් විපුල ප්‍රතිභාවක් ප්‍රකට කළ තවත් ගායකෙක් සිස්නමත් කියන විමුතිය ඔබට ඇතිවන්න පුළුවන්. එහෙත් මෙතරම් ප්‍රතිභාපූර්ණ යුගකාරක එක් එක් ප්‍රවණතාවන්හි තිබෙන ලක්ෂණ තම අනන්‍යතාවය වනසා නොගැනීම වර්ධනය කරමින් පෝෂණය කළ සංගීත ශිල්පියෙකු සම්බන්ධයෙන්. ඔහුගේ ජීවිතයේ සැද සමයේවත් ඒ නිසි ගෞරවය ඔහු වෙත ලැබුණාද කියන හැණය අපගේ සිතේ නෑ. මන්දයත් කිසියම් කලාකරුවෙකුගේ නිර්මාණ දායකත්වය ඇතිවීමට ලක්විය යුත්තේ ඔහුගේ ජීවිත කාලය තුළ. ලංකාවේ සංගීතය පිළිබඳ ශාස්ත්‍රීය විද්‍යායතන සහ තවත් විද්‍යායතන රැසක් තිබියදී ලංකාවේ සංස්කෘතිය කලාව පෝෂණය කිරීමට නිහඬ මෙහෙවරක් කළ කලාකරුවන් පිළිබඳ මේක වඩා වැඩි අවධානයක් හැකීමක් සිදුවනවා නම් එය කලාකරුවන්ටත් ලංකාවේ ශ්‍රාවක ප්‍රජාවටත් සැලසෙන හිතෙන විශේෂ ගෞරවයක් ලෙසයි අප දකින්නේ. අද අපිට ලැබී තිබෙන ගුවන් කාලය අමාරු වෙනවා. දෙලිත් ලබන සතියේ රසායන විවරණයෙන් ඔබ හමු වෙන්නේ බලාපොරොත්තු වෙන අද කොට වෙනවා. රසංජලී සංකතනයේ පිළිබඳව ඔබේ අදහස් යෝජනා හා චෝදනා ලියන්න අපට රසංජලී නිෂ්පාදක ස්වදේශීය සේවය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7 රසංජලී නිෂ්පාදක ස්වදේශීය සේවය ශ්‍රී ලංකා වන්දිනී සංස්ථාව කොළඹ 7 රසාචිලි ඉදිරිපත් කළේ රොහුල විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ මහාචාර්ය ජයන්ත අමරසිංහ නිෂ්පාදනය රාජිත දිසානායක පෙරවරු 10ට තවත් විනාඩි 7කට ආසන්න ගුවන් කාලයක් ඉතිරි වෙනවා. අපි ගීතයක් අහමු සුදේශිකසේ. ගීතේ ගායනා කරන්නේ ආචාර්ය වික්ටර් රත්නායකයන්. විශේෂයෙන් මතක් කළ යුතුයි අද ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ 76 වෙනි උපන්දිනය යෙදෙනවා. ඔබ අහලා තියෙනවද ලෝකයේ ශ්‍රේෂ්ඨත්වයට පත්විය ඇති පුද්ගලයන් තමා පිළිබඳව සුළු සාමාන්‍ය වූ කටයුතු ඉත සිතින් ඉදකොට තමා නැග්ග ඊමග තමා විසින්ම ගොඩනගා ගන්නයි. එදිනෙ සොඳුරු මිනිසෙකු ලෙස අපිට ආචාර්ය වික්ටරත් නායකයන් හඳුන්වන්න පුළුවන්. ප්‍රවීණ ගායක ගීතනු නිර්මාපක සහ සංගීතඥ ආචාර්ය වික්ටරත් නායකයන්ට නිදිත් නිරෝගී ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා. චිරන් ජයසු ප්‍රාර්ථනා කරමි. අපි ආචාර්ය වික්ටරත් නායකයන්ට සුබ උපන් දිනයකට ආශිර්වාද කරමු. තොරගත්ත ඔහු කෙරේ ගීතයක්. දෝතක සත්‍යයේ දුලින් සිඳුවනේ පර ඇතිගතින් කැඩුවේ ගෙඩිය ලැබෙන දෙයන් ඇඳ පතුනාලෝ සංගීත වේදියෝ සංගීත වේ අහිංසක පව රජ කෙරුවා මානව බන්දිය ගැන සිතුවා ඒ පවතින කිසි දින මුරගානට සංගීත වේදියෝ සංගීත රජ සභා මැද පුද ලැබුවා දෙවියන්ගෙන් බුහුමන් ලැබුවා මధుරා ගන්නට සිය කිතු බොස යන කවියට කීයට කවමින් වන්දමින් අවිගෙන කිසි දින සටන් වැදී නැත කටකක් සේ තුලකින් පර ඇති කසසි කැඩුවේ ගෙඩිය ලැබෙන දෙයක් ඇඳ මතු තුනාලෝ වින්දනය සමග ජන විඥානය පුරුදු කිරීමට අප ගන්නා වෑයමට ශ්‍රාවකෝපේ ප්‍රතිචාර FM 91.7 FM 91.9 සංඛ්‍යාතයන් ඔස්සේ ඇසෙන ස්වදේශීය සේවයේ ශ්‍රවණ තත්ත්වයේ පිළිබඳව ඔබේ අදහස් අපට දන්වන්න. සතියේ දිනවල පෙරවරු 9 සිට 4 දක්වා කාලය තුළ මෙම දුරකථන අංකයන්ට කතා කරන්න. 0112 69.74.91 සිට 0112 69.74.95 දක්වා අංකවලින් දිගු අංක 359 සහ 415ට හෝ 0.71 80යි 16යි 154 දුරකථන අංකයට හෝ සිංහල නැෂනල් සර්විස් Facebook පිටුවට හෝ මෙම ලිපිණයට ඔබේ නම දුරකථන අංකය සමග අපට ලියන්න. අධ්‍යක්ෂ ශ්‍රවණ පරිශන ශ්‍රී ලංකා වන්දිතලි සංස්ථාව කොළඹ 7 අධ්‍යක්ෂ ශ්‍රවණ පරිශන ශ්‍රී ලංකා වන්දිතලි සංස්ථාව කොළඹ 7